හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරවණේ පවත්වන 213 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න 8ක් තියෙනවා. හොඳයි. ගරු ස්වාමින් වහන්ස මම මේ භාවනාවට ආධුනික යෝගිනියක් වෙමි. නමුත් ලොකු ස්වාමින් වහන්සේගේ එක් දින වැඩසටහන් වලට සහභාගී වී ඇතෙමි. සක්මන් භාවනාව ස්වාමින් වහන්ස මම කොතෙක් උත්සාහ කළත් සක්මන් භාවනාව කිරීමට අඩි 4ක් 5ක් පමණයි සිහියෙන් ඇවිදීමට හැකිවන්නේ. නිතරම සිත විසිරෙනවා. අතීතයට අනාගතයට වගේම ඇසට දර්ශනය වන දෙයට සිත යනවා. ඒ වගේම උරපත්වලද වේදනාවක් දැනෙනවා. පර්යංකය. පර්යංක භාවනාවේදී හුස්ම නාසාග්‍රයෙන් ඇතුල්වීම හා පිටවීම හොඳින් ප්‍රකට වූවද එය කිහිප වාරයක් බලන විට සිත අතීත අනාගත සිතුවිලි කෙරෙහි ඇදී යන නිසා විනාඩි 15ක්වත් එය කිරීමට හිත නොදෙයි. පර්යංකයෙන් නැගී සිට සක්මන් භාවනාවට යාමට සිටෙයි. මාගේ මේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව් ඉතින් ඔහොම තමයි ඉතින් කොහොමත් පටන් ගන්න වෙන්නේ. එහෙම නැතුව මේ අපිට එකපාරටම හිත අපි කියන දේ අහන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් පටන් ගන්නකොට කාගෙත් ඔහොම තමයි. ඒ නිසා උතන අධෛර්ය වෙන්න දෙයක් නැහැ. හිතේ ස්වභාවය ඔහොමයි කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. අපි හිතුවට මේ හිත මං කියන දේ අහાવી මං කියන තැන ඉඳීවි කියලා හිතුවට ඉතින් එයා එහෙම ඉන්නේ එයා යාට කැමති කැමති අරමුණේ තමයි දුව දුව යන්නේ. ඉතින් අපි හැබැයි ඒක එහෙමයි කියලා අපි මග හරිනේ නැහැ අතහරිනේ නැහැ. නැවත නැවත ඒ අපිට උමන ආරමුණේ පිහිටවන්න උත්සාහත් වෙන්න ඕනේ. ඉතින් ඔතෙන්ද මෙනෙහි කිරීම ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. සක්මන් භාවනා කරනකොට පාදය පොළවේ වැදුනහම ඒ පාදය හඳුනා ගන්න. මේක වම් පාදයේද දකුණු පාදයේද කියලා හඳුනා ගන්නවා. වම් පාදේ නම් ඔන්න වම කියලා කියනවා. දකුණු පාදේ නම් දකුණ කියලා කියනවා. එතන අර හොඳට තමන්ගේ අවධානය එතෙන්ට ගිය බව මේ ස්ථිර කිරීමක් තමයි එතනින් වෙන්නේ. ඔන්න මේ වෙලාවදී නම් වැදුනේ වම් පාදය කියලා ඔන්න හිතිනුත් මෙනෙහි කරනවා. වම කියලා මෙනෙහි කරනවා. ඊට මේ වෙලාවදී වැදුනේ දකුණු පාදය කියලා තමන් පටලව ගන්න නැතුව වම දකුණ පටලව ගන්න නැතුව ආ මේ වෙලාවේ වැදුනේ දකුණ කියලා දන්නවා හොඳට ඒක දැනුණා එහෙනම් දකුණ කියලා මෙනෙහි කරනවා ඊට පස්සේ අපි දොන්න හිත පිට යනවා ඒකත් ඉතින් වළක්වන්න බෑ තාම සතිය දියුණුලා නැති හින්දා ඉතින් හිත පිට යන ගන්නවා ගිහිල්ලා හැබැයි ඉතින් අපි තුන් නඩි 5කට 10ට පස්සේ ඔන්න ආයෙත් මතක් වෙනවා දැන් සක්මනට එන්න ඕනේ කියලා එලායිදී වෙච්ච දේ ගැන පසුතැවෙන්න යන්න එපා දැන් මේ මේ ප්‍රකාශයේම තියෙන හුඟක් පසුතැවිල්ලක් තියෙන තාම ඉතින් හරි ගියේ නැහැ කියලා පසුතැවෙනවා වෙනුවට තේරුම් ගන්න මේ වෙලාවේදී අපි තුන් පියවර පහක්වත් යන්න පුළුවන් නම් අවධානයෙන් සතියෙන් යන්න පුළුවන් නම් ඒ ගැන සතුටු වෙන්න. මොකද ඒ ඒ පියවර පහේවත් අඩුතරමින් අපේ අතීත අනාගත දේවල් වල පැටලෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ඉඳලා තිනවා. අඩුතරමින් චිත්තක්ෂණයක් හරි ඒ මුලාවෙන් තොරව සිටියා කියන එක සතුට කාරණයක්. ඒ නිසා ඒ Tamanට කරගන්න පුළුවන් වෙච්ච පියවර පහ අගය කරන්න තව පියවරයක් එක පියවරක් හරි ඉස්සරහට ගන්න උත්සාහත් වෙන්න. එතකොට පියවර හයක් කරගන්න ඊළඟ උත්සාහත් වෙන්න. ලොකු බලාපොරොත්තු තියාගන්න තු හුඟා බරපතල ඉලක්ක දෙන්න යන්න නැතුව ඔන්න පියවර පහ හය කරගන්න උත්සාහත් වෙනවා. ඊළඟට ඉඳගෙන ගන්න භාවනාවේදීත් එකපාරටම ආනාපාන සතිය සමහරලාට මේ අමාරු වෙන්න පුළුවන්, සූක්ෂම වෙන්න පුළුවන්. ඒ හින්දා ඕන්නම් අපිට පුළුවන් මේ කයේ පොඩක් වදින තැන් වලට හිත යොදලා, වාඩි ලයින් ඉරියව්වට හිත යොදලා පොඩක් මේ කය තුල දැනෙන දේවල් වල පොඩක් ඉන්නවා. ඒ ඒ තැන් පොඩක් හිතින් තේරුම් ගනිමින් ස්පර්ශ කරමින් ඉන්නවා. ඊට පස්සේ ඔතනින් ආනාපාන සතියට වඩා ටිකක් හැබැයි පහසු වෙන්න පුළුවන් පිම්බීම හැකිලීමේ භාවනාව. මොකද ඒක ආධුනිකයෙකුට පහසුයි. මොකද ඒකේ පිම්බීමක් හැකිලීමක් ගන්න ටිකක් රළුවට දැනෙනවා. ඕනනම් අත තියලා උනත් බලන්න පුළුවන්. අත තියලා අත තියාගෙන හිටියොත් උදර ප්‍රදේශයට මේ පිම්බීමක් එක්ක අත මදක් ඉස්සරහට චලනය වෙනවා. හැකිලීමක් එක්ක මදක් ආපස්සට චලනය වෙනවා. අන්නේ චලනය අපිට හිතින් ග්‍රහණය කරන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක ප්‍රමාණවත්. එතෙන්දී පිම්බෙන අවස්ථාවේදීත් පිම්බෙනවා කියලා අර කලින් අවස්ථාවේදී වගේම, ඒ කියන්නේ සක්මනේදී වගේම මෙතෙන්දී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. අපිට ඊට පස්සේ ඔන්න හිත පිට යනවා. ආයෙත් ඔන්න මතක් වුණාට පස්සේ ආයෙත් ගණන්ලා තියාගන්නවා. ඉතින් ඔය ඔය ව්‍යායාමයේ අනිවාර්යෙන් කරන්න වෙනවා. ඉතින් මේක වෙන කිසිම කෙටි උපක්‍රමයක් නැහැ. මේ දේ නැවත නැවත කිරීම කියන එක හරහාමයි හිත ඉස්සරහට ගන්න පුළුවන්. ඒ නිසා මේ තව දවස් ගාණක් තියෙනවා ඉස්සරහට. ඒ හින්දා උනන්දුවෙන් කරගෙන යන්න මේක කල හැකි දෙයක් බව Tamanට කියන්නේ කරන්න අවස්ථාව නොලැබුණ නිසායි මේක තාම කරගන්න බැරි. පුහුණුවේ යෙදුනේ නැති නිසායි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ පුහුණු වෙන්නයි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා දිගට මේ කටයුත්ත කරගෙන යන්න. ඔක ටික ටික මේ ඉස්සරහට යනකොට ඔක හරියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මා මෙම භාවනා අසපුවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. නමුත් මා මීට පෙර ගරු ස්වාමින් වහන්සේලාගේ සහ පොත්පත් කියවා ලබාගත් දැනුම පරිදි ආනාපාන සති භාවනාව තරමක් දුරට වඩා ඇත. ස්වාමින් වහන්ස මා භාවනාව ආරම්භ කර දැන් මාස 6ක් පමණ වෙනවා. නමුත් දීර්ඝ කාලයක් භාවනා කිරීමට මාහට කාලය නොමැත. නමුත් මීට මාසයකට පෙර පමණ ইহත මාගේ භාවනාව මේ ආකාරයට සිදු වුණේ. මා පළමුව පහසුවෙන් වාඩි වී මාගේ ශරීරයට සිත් යොමු කරමින් පසුව මා හුස්ම වලට අවධානය යොමු කරමි. විනාඩි 10ක් පමණ කාලයකදී මාහට හුස්ම රැල්ලට සිත් යොමු කිරීමට හැකියාව දැන් ඇත. සමහර දිනවලදී මාගේ ශරීරය අධික ලෙස උණුසුම් වනු ඇත. සමහර අවස්ථාවල දේව රූප, දිව්‍ය මාලිගා වැනි රූප පෙනේ. සමහර අවස්ථාවල මා අහසේ සිටිනවා වගේ දැනෙනවා. ඒ ඒ වගේ දේවල් දැනෙන විට මාගේ හුස්ම මට අරමුණු වන්නේ නැත. මාගේ ශරීරය පවා මට නොදැනී යයි. මා සිටින්නේ කොහෙද කියාවත් නොදැනී යයි. සමහර වෙලාවට මට බය හිතෙනවා. බොහෝ සමහර වෙලාවට අධික සතුටක් දැකෙනවා දැනෙනවා. ඒ වගේ වෙලාවට මා භාවනාවෙන් අවදි වෙනවා. නැවත කිරීමට කාලය නොමැති නිසා මා නැගිට යනවා. සක්මන් භාවනාවෙන් පසු සිටිවිලි අඩු වුණ පසු ආනාපාන සති භාවනාවට යොමු කිරීමට කිරීම මාගේ පුරුද්දකි. සක්මන් භාවනාව ඔබ වහන්සේ කී පරිදි සාමාන්‍ය වේගයෙන් ආරම්භ කළද පාදය කෙරෙහි අවධානය යොමු කළ විට මාගේ වේගය අඩුවේ. එය වැරැද්දක්ද? හරි. නෑ ඒත් වැරැද්දක් නැහැ. කියන අපි විස්තර බලන්න පටන් ගත්තාම ටිකක් ඒ වගේ වේගයේ මේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ පටන් ගන්නකොට අපි බොහොම ස්වාභාවික අපිට හුරු පුරුදු වේගකින් තමයි පටන් ගන්නෙ. හොඳට ඊළඟට සතිය පිහිටියට පස්සේ අපි ඔන්න ටිකක් විස්තර බලන්න යන්න ඕනේ. මේකත් අවශ්‍යයි. ඒ කියන්නේ අපි හිතමු මුලදී බොහොම සරල නැත්නම් ප්‍රකට දෙයක් විතරයි දැනෙන්නේ. අපි දුන් තද ගතියක් විතරයි දැනෙන්නේ. නමුත් එතන තදගතියට වඩා තවත් අලුත් අලුත් ලක්ෂණ හඳුනා නොගත් ලක්ෂණ තේන්න පුළුවන්. යන්න ඒවා බලන්න උත්සාහත් වෙනවා. තදගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලක්, ගොරෝසු ගතියක් ඔය වගේ යම් යම් තමන් කලින් අත් නොවිඳි ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඒවා බලන්න උත්සාහත් වෙනකොට අන්න පොඩ්ඩක් සක්මන වේගය අඩු වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. අනිත් එක භාවනා කරද්දී ඉඳගෙන භාවනා කරද්දී අපේ තේරුම් ගන්න තියෙන අපේ සිත ටිකක් සියුම් වෙනකොට හිතේ යම් එකඟතාවයක් මතුවෙනකොට සමහරලාට අර වගේ රූප පේන්න පුළුවන්. දැන් නම් මෙතනදී දේව රූප තමයි පෙන්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ඇතම් කෙනෙකුට යක්ෂ රූප පේන්න පුළුවන් ඉතින්. ඉතින් එක එක අයට ඉතින් එක එකව පේනවා. ඉතින් එකක්වත් හැබැයි ලොකු කරගන්න යන්නේ නැතුව, ඒවා ඔස්සේ යන්නේ නැතුව මේවා හුදු සංඥා පමණක් බව තේරුම් ගන්න. කියන්නේ අපේ හිතේ බලපවත්වන ස්වභාවය අනුව මේ හිත ඇතුළෙන්ම දේවල් ගෙනල්ලා දානවා. ඒ කියන්නේ ඔතන අර හිත සියුම් මේගෙන යනකොට එහෙම නැත්නම් විඥානයේ සියුම් වේගන යනකොට යාට බහින්න තැනක්, හිට ගන්න තැනක් නැත්නම් පිහිටන්න තැනක් නැතු වෙලා යනවා. එතකොට අන්න අපේ හිතේම තියෙන සංඥාවන් මතු කරලා දෙනවා. ඒවා රූප සංඥා වශයෙන් තමයි බහුලව ඉතින් මතු කරන්නේ. ඇතැම් වෙලාවට සද්ද පවා ඇහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඕකට රැවටුනොත් මේක මේ දේව රූපයක්ක දේව මාලිගාවක්ක ඕකට තමයි මං ඊළඟ භවයේදී යන්නේ කියලා ඉතින් ඒක ගැන හොයන්න ගත්තොත් එහෙම ඔන්න පැටලෙනවා. ඊළඟට ඉතින් අපිට පොතක් උනත් ලියන්න පුළුවන්. ඉතින් <laughs> ඒකට එහෙමත් ඉතින් ගියොත් ඉතින් ඔන්න සම්පූර්ණයෙන්ම පාර වැරදිලා අපි ඉතින් මුලා වීමක් වෙන්නේ. අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ දැන් ඇහැ වහගෙනයි ඉන්නේ. ඉතින් මේ පේන ඔක්කොම මේ හිතෙන් හිතින් හදන සංඥාවන් මේ පේන්නේ. ඒ නිසා භාවනාව මේ යන්න තියෙන නැත්නම් භාවනාව කරන්න තියෙන්නේ ඇහැට පේන දේවල් ඔස්සේම නෙමෙයි. ඇහැට ඇහැට පේන දේවල් නැතම් වෙනාවට ඔය ආනාපාන සති භාවනාවේදී එහෙම ආලෝක පැත්තෙන් එහෙම આવොත් සමහරවිට එතන තියෙනවා සමාධිය හරහා එන නිමිති තියෙනවා. නමුත් ඒ හැර අපේ සාමාන්‍යයෙන් තියෙන සංඥාවන් ගැහණු මිනිසුන්ගේ සංඥාවන් නැත්නම් මියගිය අයගේ සංඥාවන් දෙවියන්ගේ සංඥාවන් නැත්නම් බුද්ධ රූප වෙන්න පුළුවන් නැත්නම් රුවන්වැලි සෑය වෙන්න පුළුවන් ඔය වගේ එක එක අයටදී එක එක දේවල් පේනවා මේ ඔක්කොම ඇවිල්ලා අර අපේ සාමාන්‍ය එදිනදා ජීවිතවල අපි අත්දකින ඒ සංඥා ඒ සංඥා ආවොත් ඒවා සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න ඒවා ඔස්සේ යන්න එපා ඒවට කිසිම වටිනකමක් දෙන්න යන්න එපා මේක දේව විමානයක්ද කියලා බලන්න යන්න එපා මේක නිකන් හුදු සංඥාවක් පමණයි කියලා ඒකට අඩු වටිනාකමක් දීලා නැවතත් හුස්ම රැල්ලට ගන්න. නැත්තම් නැවතත් මේ මුලකමටහනට ගන්න. ඒ ඔස්සේ තමයි අපිට යන්න තියෙන්නේ. මේ භාවනාවේ යම් වර්ධනයක් තියෙනවා. සමාධි පැත්තක් හැදීගෙන එනවා. ඒ හින්දා දිගට කරගෙන යන්න. අවසරයි ගෞරවතර ස්වාමින් වහන්සේ. මීට මාස ගානකට ප්‍රථම ගරු දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ මෙහෙය වූ එක් දින භාවනා වැඩසටහනකට සහභාගී වී උන්වහන්සේගේ උපදේශ පරිදි සහ ශාරි මල්වාර්ජි මහත්මියගේ කැඳවීම යටතේ ප්‍රථම වරට මෙහි පැමිණීමට වාග්ය ලදිමි. ඒ දෙදෙනාටම මාගේ හෘදයාංග පින්දෙමි. මාගේ අවුරුදු 11ක කුඩා දියණිය නැන්දම්මාට බාර දී මෙහි පැමිණි බැවින් ඇය නිතර සිහිවීම නිසා ආරම්භක දිනේ සහ ඊයේ උදයවරුේ මාගේ සිත බොහෝ ව්‍යාකූලව පැවති බැවින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවි නොවින් දෙමි. එහෙත් සවස් වරුව නා පිරිසිදු වී හොඳින් සක්මන් කොට පර්යංක භාවනාවට ඉඳගෙන තෙරුවන් වැඳ බුදු පියාණන්ගේ අනන්ත ගුණ මා තුළද වැඩේවා යයි අදිෂ්ඨාන කරගෙන විනාඩි 5ක් පමණ බුදු ගුණ වැඩුවෙමි. එසේ බුදු ගුණ වඩමින් සිටිද්දී මා එකවර ගොඩනැගිල් ලෙන් එළියට විසිවෙන්නාසේ පෙනුනි. මා පරාලයක එල්ලී කෑ ගසනු දුටු වෙමි. එහෙත් කිසිවෙකු නොපැමිණි හේයින් මා කෙසේ හෝ ජීවිතය බේරා ගැනීමට කකුල් බිමට පතිත වනසේ පැනීමට උත්සාහ කරද්දී කරණමක් ගැසී මා මෙම ගොඩනැගිල්ලේ වහලය මත දෙපා පිහිටා සිට ගතිමි. එකෙනෙහිම මා ඉහළට පියඹා අහසේ නොපෙනී යනවා පෙනුනි. මා ගත ඊතා සැහැල්ලු විය. එවිටම මා මේ සිහින දකින්වාදැයි සිතා නැවත වාඩි වී සිටිනා අරමුණට සිත ගනිද්දී මාගේ ගත පවතිනා බව සෙමෙන් දැනෙන්නට විය. නැවත නැවත එම ඉරියව්ව මෙනෙහි කරද්දී අනෙකුත් අරමුණක් නොදැනී මාගේ දැන් මට අවනත නොවි ඉහළට පාවී යන දැනුනි. මාගේ දෑත් අත්වලට හිත යන විට අත් බර වී නැවත වාඩි වී සිටින ඉරියව්වට පැමිණේ. මා කුමක් කළ යුතුදයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. භාවනා කරගෙන යන විට මෙනෙහි කිරීමට අමතක වී සිත සැඟවී ගොස් ඇත්තාක් මෙන් දැනෙන්නයි දැනේ. එසේ වෙන්නේ මණ්ඩය පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ දැන් අන්තිම ප්‍රශ්නෙට කියනවා නම් ඒ කියන්නේ අපේ හිතේ ටිකක් ඔය කෙලෙස් බහුලව තිනකොට හිත නින්දට වැටෙන්නේ නැහැ. හිත ක්‍රියාශීලීව තියෙනවා. නමුත් අපි ටික ටික කෙලෙස් සංසිඳනකොට හිත නින්දට වැටෙන්න පුළුවන්. හිත සැඟවෙන්න පුළුවන්. දැන් නීවරණ පහක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ වගේ ප්‍රබල නීවරණයන් බලපවත්නකොට නින්ද යන්නේ නමුත් ඒ ටික හොඳට තැම්පත් වෙලා ඒවා සමනය වෙලා යම් පමණකට හිතේ සංසිඳීමක් ඇති වෙගෙන එනකොට අන්න තීන මිද්දය මේ අත මේ එයාට අහු වෙන්න ඉඩ තියෙනවා. කියන්නේ අපි නීවරණවල කියන්නේ මුල් නීවරණ දෙකත් අග නීවරණ දෙකත් සංසිඳනකොට අන්න මැද තියෙන තීන මිද්ද නීවරණ තමයි හුඟක් වෙලාවට අහුවෙන්නේ. ඒ නිසා හිතේ සමාධියක් හැදීගෙන එනකොටත් ඇතැම් වෙලාවට අපිට නිින්ද යනවා. නැත්තම් බෙල්ල කඩාගෙන වැටෙනවා. ඒ වගේ යම් යම් ප්‍රශ්න තියෙනවා. මොකද අර ප්‍රබල නීවරණයක් තියෙනකොට ආ මේ රාගයක්, ද්වේෂයක්, නැත්තම් අර වගේ විචිකිච්ඡාවක්, හිතේ නොසන්සුන් භාවයක්, විසිරීමක් තියෙනකොට නිින්ද යන්නේ නැහැ. හිත අවදියෙන් වගේ තියෙනවා. නමුත් එතන ඉතින් කෙලෙස් හරහා තමයි හිතේ අවදිමත් බවක් තියෙන්නේ. නමුත් අපි සරල අරමුණක් අරගෙන ඒ අරමුණේම නැවත නැවත නංවනකොට ඔන්න අපි හිතමු කාමච්ඡන්ද දුර වෙලා ගියා. තීන මේ ව්‍යාපාදයේ සමනය වුණා. හිත දැන් ඒකාග්‍ර වුණා. හිත විසිරෙලත් නැහැ. පරණ දේවල් ගැන මතක් වෙන්නෙත් නැහැ. එහෙනම් අර ප්‍රධාන නීවරණ හතරක් දැන් යටපත් වෙලා තියෙන්නේ. දැන් හැබැයි තීන මිද්දේ ඔය වෙලාවේදී හිස ඔසවනවා. එතෙන්දී සමහරලාට ඔන්න නිින්ද නිින්ද යන්න පුළුවන්. හැබැයි නැවත නැවත මේක පුහුණු කිරීම හරහා තමයි අන්න තීන මිද්දලත් යන්නේ නැතුව මේ හිත අවදියෙන්ම තියාගන්න තියෙන්නේ. ඉතින් දිගට කරගෙන යන්න ඔය මේ එහෙ මෙහෙ කරණම් ගහන්න නැතුව හිටියනම් උතෝට හරි. එක එක දේවල් හිත පෙන්නනවා. ඒවට වැටකම් දෙන්න යන්න එපා. තමන් කරණම් ගහන ඒවා, පියාඹන ඒවා, ඒවා ඔක්කොම ඇවිල්ලා මේ හිතින් හදලා දෙන්නේ. තමන් මේ වාඩි වෙලා ඉන්නේ. මෙහෙ මේ වහලට නගින්න අමාරුයි. <laughs> ඒ හින්දා තේරුම් ගන්න තියෙන්නේ මේ වහලට නගින්න වේලා වෙලාවක් නැහැ, හැකියාවක් නැහැ. මම මේ කොට්ටේ වාඩිලා ඉන්නේ. හැබැයි හිත පෙන්නනවා එක එක දේවල්. මීට කලිනුත් ආපු කෙනෙක් එහෙම කිව්වා මේ උඩ පාවෙනවා, පාවෙනකොට මේ සම්බුද්ධ මාලිගාවක් පේනවා. ඒක හරියම ලස්සනයි. ඉතින් ඒකේ මම ඇතුල් වුණා. ඒක ඉතින් එක එක මේ පාට පාට වර්ණ තියෙන. දැන් මේ අර ඔක්කොම හිතින් හදලා දෙනවා. එක එක දේවල් පේනවා. අපි ඒවට අර්ථකතන දෙනවා. අපි ඒවට ලොකු වටිනකම් දෙනවා. ඉතින් ඒ හරහා සම්පූර්ණයෙන් මුලා වෙනවා. සම්පූර්ණයෙන්ම ওই සංඥා වලින් අපිව පුදුම විදිහට මුලා කිරීමක් කරනවා. ඒ නිසා මේ පෙන්වන දර්ශන ඔස්සේ යන්න එපා. තේරුම් ගන්න තියෙන අපි මේ වාඩි වෙලා S දෙකත් වහගෙන ඉන්නේ. මේ වෙලාවේ හිතේ පේනව පේන දේවල් සම්පූර්ණයෙන්ම හිතන්න නිකන් මේ මායя දාපු තොණ්ඩුවක් කියලා. ඇමක් කියලා හිතන්න. ඒකට අහු නැතුව Tamanට දැනෙන දෙයක් ඔස්සේ යන්න. ඒ කියන්නේ ආනාපාන සතිය නම් වඩන්නේ Taman බලන්න. මේ වෙලාවේදී ආස්වාසය කොහොමද දැනෙන්නේ? ප්‍රස්වාසය කොහොමද දැනෙන්නේ? ඒක දිගට දැනෙනවද? කෙටිව දැනෙනවද? නැත්නම් වම්නාස් පුඩුවේ දැනෙනවද? දකුණුනාස් පුඩුවේ දැනෙනවද? ඒක උණුසුම්ම දැනෙනවද? සිසිල්ල දැනෙනවද කියලා ඒ පුළුවන් තරම් ඒ දීපූ කර්මස්ථානේ මූලකමටහනේ විස්තර සොයන්න උත්සාහත් වෙන්න. එතකොට අර පෙන්වන දේවල් වලට හිත යන එකක් නැහැ. ඒ ආවත් ඒවා නොසලකා හැරලා නැවතත් අර මූල කර්මස්ථානට එන්නයි තියෙන්නේ. පාරියංක භාවනාව මූලික කමඨහන වන හුස්ම රැල්ල වෙත සිත යොමා භාවනාව ආරම්භ කළමි. පෙර දිනක ඒ පිළිබඳවද විස්තරාත්මක කමඨහන් විස්තරයක් ඔබ වහන්සේට ඉදිරිපත් කළ අතර ඉදිරියට කරගෙන යන ලෙස උපදෙස් ලබා දුනි. දැන් භාවනාවේ නියැලෙන විට සක්මන් භාවනාව මෙන් ඒ දෙස බැලීමක් සිදු නොවේ. විටක විටක සිතුවිලි ගලායෑමක් සිදුවන නමුත් එම සිතුවිලි ගලායෑමත් සමග නැති වී යයි. උපරිම පැය භාගයක් පමණ මෙලෙස භාවනාවේ නියැලී සිටිය හැකි අතර පාදයන් හිරිවැටීම නිසා තවදුරටත් ඉදිරියට කරගෙන යාමට බාධා සිදුවේ. එවිට පර්යංකයෙන් නැගී සිට සක්මන් භාවනා සඳහා යොමු වෙමි. එමෙම්ම ස්වාමින් වහන්සේ පර්යංකයේදී ටික වේලාවක් ගිය පසු සිහියෙන් සිටින විට නමුත් එක පැත්තකට නැමෙන ස්වභාවයක් පවතී. එලෙස නැමෙනවත් සමග නැවත යථා තත්ත්වයට මා එළඹෙමි. අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම ඊතා ඉක්මන් භවයක නිර්වාණ සම්පත් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මේ මුල හරිය පොඩ්ඩක් නැවත කියන්න. මූලික කමඨහන වන හුස්ම රැල්ල වෙත සිත යොමා භාවනාව ආරම්භ කළෙමි. පෙර දිනක ඒ පිළිබඳ විස්තරාත්මක කමඨහන් විස්තරයක් ඔබ වහන්සේට ඉදිරිපත් කළ අතර ඉදිරියට කරගෙන යන ලෙස උපදෙස් ලබා දුනි. දැන් භාවනාවේ නියැලෙන විට සක්මන් භාවනාව මෙන් ඒ දෙස බැලීමක් සිදු නොවේ. විටක සිතුවිලි ගලායමක් සිදුවෙන නමුත් එම සිතුවිලි ගලායමත් සමග නැති වී යයි. උපරිම පැය භාගයක් පමණ මෙලෙස භාවනාවේ නියලී සිටිය හැකි අතර පාදයන් හිරිවැටීම නිසා තවදුරටත් ඉදිරියට කරගෙන යාමට බාධා සිදුවේ. එවිට පර්යාංකයෙන් නැගී සිට සක්මන් භාවනාව සඳහා යොමු වෙමි. එමෙම්ම ස්වාමින් වහන්සේ පර්යාංකයේදී ටික වේලාවක් ගිය පසු සිහියෙන් සිටින විට නමුත් එක පැත්තකට නැමෙන ස්වභාවයක්. මට දැනගන්න පුළුවන් කාගේද කියලා? ඒ මේ නැමෙන එක නිතර වෙනවද නැත්නම් මේ ඊයේ පෙරේදා විතරක් ආපු ප්‍රශ්නයක්ද? නෑ නිතරම වෙනවා. නිතරම වෙනවා. හැම පරයන්කයක් ගානෙම ටිකක් භවනාවෙන් හිත එකඟ වෙගෙන යනකොට පැත්තකට ඇල වෙන ගන්නවද? ඒක ප්‍රශ්නේ. එහෙමයි. හොඳයි. එතකොට හිත කියන්නේ අරමුණේ හොඳට තියෙනවද නැත්නම් හිත පිට ගිහිල්ලා? නෑ සිතුවිලි එන්නේත් නැහැ. අර හුස්ම රැල්ලට හිත තියෙන හැබැයි මෙනෙහි කිරීමක් නැහැ. ඔව් මෙනෙහි කියන්නේ වචනයක් පාවිච්චි කරන්නේ නැහැ හුස්ම රැල්ලම බලාගෙන ඉන්නවා. එහෙමයි. හොඳ එතකොට හුස්ම රැල්ලේ මොනවද තේරෙන්නේ? හුස්ම රැල්ලේ දැන් අර මේ පිටින් අර තට්ටු පෙළියක් නගිනා වගේ නැත්නම් අර මේ මුහුද රැල්ල නගිනා වගේ බැහැිනා වගේ වගේ දැනෙනවා. ඊට පස්සේ මේ ඒකේ හුස්ම රැල්ලේ මේ අර නවතින කියන්නේ දිගු බව කෙටි බව එහෙම දැනෙනවා. ඊට පස්සේ මේ ඒ විදිහට කරගෙන යනවා. ඒ විදිහට කරගෙන යනවා. ඒ එතකොට ඒ කියන්නේ හොස්පිටල්ෙන් පිට යන්න නැතුව දැන් අතීත අනාගතයට යන්න නැතුව ඒකෙම ඉන්න පුළුවන්. එහෙමයි. ඕක කර කර යද්දි පැත්තට ඇලවෙන්නේ. එහෙමයි. හොඳයි. ඒක පොඩ්ඩක් එහෙමනම් ඒ කියන්නේ මේ චුට්ටක් මේ ඉරියව්ව පොඩ්ඩක් හදාගන්නයි තියෙන්නේ. ඉරියව්වේ ඔය වගේ වාඩි නැත්නම් මෙහෙම සමබර ඉරියව්වකද වාඩි වෙන්නේ? දෙපැත්තම වාඩි වෙනවා. දෙවිදියටම ඉන්නවා. ඔව්. ඒ කියන්නේ සමබර ඉරියව්වක් වාඩි වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අර එරමිනිය ගොතාගවගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. කියන්නේ අපි අර ඔය වගේ ඉරියව්වක ඉන්නකොට දැන් මේ පැත්තට ඇලවෙන්න පුළුවන් හැකියාව වැඩි. දැන් මේ කොහොමද දැන් තියෙනවනේ දකුණු පැත්තට බරක් යදලා තියෙනවා. එතකොට දැන් දන්නේම නැතුව අපිට කය අමතක වෙනවා හිතත් එක්ක යනකොට අන්න මේ බර ටික ටික මේ පැත්තටම යොමු වෙනවා. යොමු වෙලා ඇලවෙන්න පුළුවන්. එහෙනම් බලන්න පටන් ගන්නකොට සමබර ඉරියව්වකින් පටන් ගන්න. ඒ කියන්නේ සමතුලිත ඉරියව්වක් තියෙන්න ඕනේ කයේ. දෙපැත්තට එක පැත්තකටවත් නැතුව සමාන දෙපැත්තටම සමාන බරක් විහිදෙන විදිහට සමතුලිතතාවයක් තියනනම් හොඳයි. ඊට පස්සේ පුටුවක් පාවිච්චි කරනවද නැත්නම් මේ ආසනෙමද වහනා කරන්නේ? දැන් නම් මම පුටුවක පාවිච්චි කරන මෙහෙට ආවට පස්සේ. ඔව්. එතෙන් එතෙන්දී එහෙමනම් එතෙන්දීත් ඒ වගේ ඇලෙනවද? උදේ කරද්දී නම් එහෙම වුන්නේ නැහැ. ඊපස්සේ හපව දෙවෙනි වාරට ඉඳගත්තට පස්සේ එහෙම වුණා. ඒ කියන්නේ පුටුවේ? ඔව්. එහෙමනම් පොඩ්ඩක් පොඩි උපක්‍රමයක් හොදන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම එකම පැත්තකට නම් බර වෙන්නේ. ඒ පැත්ත පොඩ්ඩක් බිත්තියට හිටින පැත්ත බිත්තියට වගේ වෙන්න වාඩි වෙන්න. ඒ කියන්නේ උතර බර වුණත් බිත්තිය වැදිලා නවතිනවානේ. එහෙමයි. පුටුව තියාගන්න බිත්තිය කිට්ටු වෙන්න. හැබැයි මුලෙන් පුටුවට හේතු වෙලාම වාඩි වෙන්න. බිත්තියට හේතු වෙන්නේ නැතුව පුටුවට හේතු වෙලා වාඩි වෙනවා. හැබැයි වැටෙන්න ගියාම හේතු වෙන්න බිත්තිය තියෙනවා. ඊපස්සේ හැබැයි බිත්තියට හේතු වෙලා තියේවි කය. Taman හැබැයි කය ගැන දැන් තකන්න නැතුව ආනාපානයත් එක්ක මේ ආස්වාස ප්‍රස්වාසයේම හොඳට අවධානය යොමු කරමින් යන්න. ආස්වාස ප්‍රස්වාසයෙන් දැන් බලන්න කොහොමද මේක ඊටාම සියුම පටන් ගන්නෙ කොහොමද? මැද හරිය කොහොමද? අග හරිය කොහොමද? ප්‍රස්වාසයක් පටන් ගන්නෙ කොහොමද? මැද හරිය කොහොමද? අග හරිය කොහොමද කියලා. දැන් තව ටිකක් මේ ආස්වාසය තුලම හිත තව ටිකක් নিমগ্ন කරන්න. ඒකේ තව ටිකක් විස්තර බලන්න. දැන් කියන්නේ දැන් දිග කෙටි ස්වභාවය වැටහුණා කියන්නේ දැන් ඊළඟ පියවරට යන්න පුළුවන්. දැන් පොඩ්ඩක් බලන්න මේකේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ආශ්වාස ප්‍රශ්වාසයේ රළු කොටසක් තමයි මුලින් දැනෙන්නේ. නමුත් ඕකේ සියුම් පටන් ගැනීමක් තියෙනවා. අන්නේ සියුම්ම පටන් ගන්න හැටි ටික ටිකේ දැනීම වර්ධනය වෙන හැටි දැනීම ඊළඟට අඩු වෙලා යන හැටි සමහරට මේ ප්‍රශ්වාසයක් පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන පොඩි හිස් අවකාශයක් ඒ ඔක්කොම ටික අල්ලගන්න සමහරට අවස්ථාව තියෙනවා. ඔව්. සක්මන් භාවනාව. සක්මන් භාවනාව මූලික කර්මස්ථානය පිහිටුවාගෙන සක්මන් භාවනාව සඳහා අවතීර්ණය වුනිමි. පාදයේ යටිපතුල් වල දැනීම් වශයෙන් සීතල උණුසුම් සිනිදු ගොරෝසු බව දැනිනි. පෙර වැඩසටහනකදී ඔබ වහන්සේට ඒ පිළිබඳ විස්තර සහිතව කමඨහන ඉදිරිපත් කළ පසු එලෙසම ඉදිරියට කරගෙන යන ලෙස දැනුම් දෙන ලදී. එලෙස ඉදිරියට කරගෙන යෑමේදී දැන් මා සක්මන කරගෙන යෑමේදී මුල් වට දෙක තුන පායට දැනෙන දැනීම මෙනෙහි කරගෙන ඉදිරියට කරගෙන යෑමේදී පාදය පොළවේ ස්පර්ශ වන බව දැනෙන නමුත් කිසිදු මෙනෙහි වීමක් නොමැත. එලෙස පැයකට වඩා සක්මනෙහි යෙදිය හැකි අතර වේලාව යන බවක් නොදැනේ. සිතුවිලි ගලා ඒමක්ද නොවේ. රූපයක් දැක්කත් ශබ්දයක් ඇසුණත් ඒ පිළිබඳ කිසිම තැකීමක් ඇති නොවේ. රූපය දැක්කා පමණයි ශබ්ද ඇසුණා පමණයි. ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට කරගෙන යෑමට උපදෙස් ලබා දෙන්න. ඔව් යන විදිය හොඳයි. ඒ කියන්නේ මේ දැන් හොඳට අරමුණේ තියෙනවා. දැන් අරමුණේ ඒ කියන්නේ දැන් ඔතන පොඩ්ඩක් තව තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපිට මුලින් මොකද දැනට දැනෙන්නේ? මොන මොනවද තේරලා තියෙන්නේ? කියන්නේ පායට ඉස්සරවම මේ කකුලේ මැද හරියටයි ඇඟිලි වලටයි ඊට පස්සේ තමයි යටිපතුලට දැනෙන්නේ. හරි. පොළවේ සිනිඳු බව සාමාන්‍ය චූටි වැල්ල හිටන් එක දැනෙනවා. එතකොට ගොරෝසු බව ලනුපැදුරේ තියෙන ඒ වගේ අර ලනුපැදුර මේ ලනු වල දෙපැත්ත කියන්නේ ඒකේ දාර ඒ ඒවා වෙන විදිහ ඒ ඔක්කොම දෙනවා. හොඳයි. තව තව ඒක ඒක බලබලා යන්න. ඒ කියන්නේ දැන් ඔතන තේරුම් ගන්න. දැන් ඒ හැම දැනීමක් ගානෙම බලන්න කය කය ඇතුළට හිත ගන්න. දැන් ලනු පැදුරේ විස්තර නෙමෙයි ආශයන්නේ පාදයේ ඒ ලනු පැදුරේ තියෙන විවිධත්වය හරහා පාදයට දැනෙන විවිධත්වයට අවධානය යොමු කරන්න. හිතන්න දැන් ලනු පැදුරේ ඇවිදිනකොට ඔන්න ගොරෝසු බවක් දැනෙන්නේ. හරි අපි තුන් ටයිල් පොළවේ ඇවිදිනකොට ඔන්න සිනිඳු බවක් දැනෙන්නේ. අන්න ඒ වගේ දැන් එතකොට තමන්ගේ පාදයේනේ පාදයෙන් අපි වෙනස්කම් ටික හඳුනගන්නේ. ඒ පාදයේ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න. ඔන්න මෙතෙන්දි තද ගතියක් දැනෙනවා, මෙතෙන්දි රළු ගතියක් දැනෙනවා, ඔන්න මෙතෙන්දි සිනිඳු ගතියක් දැනෙනවා. මෙතෙන්දි ඔන්න ඉනුසුමක් දැනෙනවා, මෙතෙන්දි සිසිලසක් දැනෙනවා, මෙතෙන්දි වියලි ගතියක් දැනෙනවා කියලා අර පුළුවන් තරම් පාදයේ පැත්තෙන්, අභ්‍යන්තර පැත්තෙන් තියෙන ඒ දැනෙන විස්තර ටික ඔක්කොම බල බලා යන්න දැන් ඒ ඒ ඒ විස්තරයක් නැත්නම් ඒ ඒ ලක්ෂණයක් පටන් ගන්න හැටිත් බලන්න. තද ගතියක් ඔන්න කලින් තිබුණේ ඔන්න දැන් පටන් ගත්තා. ඔන්න තද ගතිය දැන් පොඩ්ඩක් වැඩි වෙනවා. ඊට පස්සේ ඒක ඒ ප්‍රදේශයේ ඉවරයි. ඔන්න දැන් වෙන ප්‍රදේශයක ඔන්න තද ගතිය පටන් ගත්තා. ඔන්න ඒකත් පැතිරුණා. දැන් ඒකත් ඉවරයි. ඔන්න දැන් තව ප්‍රදේශයක කියලා අර ඒ ඒ ලක්ෂණේ මේ විපරිණාමේ ඒ ඒ ලක්ෂණේ පැවැත්මත් පොඩ්ඩක් දැන් අවධානයෙන් බලන්න. මුලදී කරගෙන යද්දී ඒ වගේ දැනීම් දැනුණා. ඊට පස්සේ ඒ තර දිගටම කරගෙන යද්දී මම නිකන් අර බීලා වෙරි මතේ යනවා වගේ ඒ වගේ වෙනෙනවා වගේ ආවා. ඊට පස්සේ ඔබ වහන්සේගෙන් කමඨාන් ගත්තට පස්සේ කිව්වා ඒක එහෙමම නවත්තී දිගටම කරගෙන යන්න කියලා. හරි. ඊට පස්සේ දැන් කරගෙන යද්දී දැන් අර මේ අඩියේ තියද්දී මෙනෙහි කිරීමක් වෙන්නේ නැහැ. සම්පූර්ණ පතලම නිකන් අර එක්ක ගොරෝසු තැන සම්පූර්ණ පතලම මේ කකුලම ගොරෝසුවට දැනෙනවා. නැත්තම් සිනිදුවට දැනෙනවා. මුළු පතලම. ඔව්. හ්ම් හ්ම්. එතන ඇත්තටම කියන්නේ අපිට දැනුණාට දැන් පාදයේ මෙහෙම එක පාට මෙහෙම තියෙනව නෙමෙයිනේ. අපි දැන් යටිපතුල කිව්වට අපි තුමු විලුඹ මුලින් වදින්නේ කියලා. අන්න ඒ වගේනේ වෙන්නේ. ඉස්සෙල්ලා ඔන්න විලුඹ වදිනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. ඊළඟ තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. අන්තිමට ඇඟිලි ටික වදිනවා. ඒ වගේනේ වෙන්නේ. අන්න ඒ එහෙම හරි කමක් නැහැ බලන්න. කියන්නේ දැන් මෙතන අපිට එක එක ලක්ෂණ අහුවෙන්නේ නැත්නම් අපිට අහුවෙන්නේ තදගතියක් විතර නම් මේ තදගතිය කොයි පාදේ කොතැනටද මුලින්ම තේරෙන්නේ. එහෙම පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න මුළු පතුලටම එකපාරට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. හැබැයි ස්වාභාවිකව ඇවිදින්න ඕනේ. නැතු අපි නිකන් අර රොබෝල ඇවිදිනවා වගේ නෙමෙයි. නිකන් බොහොම ස්වාභාවිකව ඇවිදින්නේ. ඒ කියන්නේ සාමාන්‍ය Tamanට පුරුදු විදියට ඇවිදිනවා. පුරුදු විදියට ඇවිදිනකොට ඔන්න අපි හිතමු මුලින්ම විලුඹ වදිනවා. විලුඹ වදින හැටි අපි බලනවා. ඊළඟට ඔන්න පාදයේ ඉදිරි කොටස වදින්න ගන්නවා. මැද හරිය ඔන්න ලාවට දැනෙනවා. ඊට ඔන්න ඇඟිලි වල අපි හිතමු ඉස්සලත් සුළඟිල්ලක් වදිනවා. ඊට පස්සේ ඔන්න අපි මහපට ඇඟිලි වදිනවා. අන්න ඒ වගේ මේකේ අර යටිපතුලේම විස්තර ටිකක් බලන්න උත්සාහත් වෙන්න. සමහරවිට පොඩක් ගමන සෙමින් සිද්ධ වේවි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. යන විදිහ හොඳයි. මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. පුළුවන් තරම් දැන් අර අරමුණේ හිත තියෙන නිසා දැන් විස්තර හොඳට දැක ගන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය ආනාපාන වන අතර විනාඩි 15ක් තරම් කාලයක් තුල සිත එකඟ වේ. මීට පෙර මා ඔබ වහන්සේගෙන් ලැබුණු උපදේශ පරිදි ධාතු මනසිකාරය දිගටම වැඩිමි. තරමක් බිය උපදවන සුළු සිදුවීමක්ද වරහන් ඇතුලේ සතෙකු ඇඟ ඇතුලේ දඟලන වැනි ශරීරයේ එක පැත්තක් ජලයෙන් තෙමී ඇතිසේද ඇඟ පිච්චෙන තරම් දැවිල්ලක්ද ඇතිවිය. මේවා භාවනා කරන වේලාවේදී පමණයි දැනුනේ. එක දිගට ධාතු මනසිකාර භාවනාව කරන විට ඇති වූ ඒකාකාරී බව මග හරවා ගැනීමට මා ආයතන 6 ගැන භාවනා කළෙමි. ඇස මා නොවේයි මාගේ නොවේයි මගේ ආත්මයද නොවේයි ඇසට පෙනෙන රූපය චක්කු විඥාණයද මා නොවේයි මාගේ නොවේයි මගේ ආත්මය නොවේයි යනුවෙන්ද ඒ සියල්ල ඇති වී ටිකක් පැවතී නැති වී යන ධර්මතා ලෙසද සිත යොමු කළෙමි මේ භාවනා කිරීම නිසා මට ඇති වූ සිතිවිල්ල නම් මහා පාළු හුදකලා බවකි මා පමණක් නොව කිසිවෙක්ට ස්ථීරව නොපවතින බවකි. වෙනස් වෙවි වෙනස් වෙවි යන අන්දම තේරුම් ගනිමි. ගතිමි. ස්වාමින් වහන්ස භාවනා දෙකක් කිරීම යෝග්‍යද? ධාතු මනසිකාර භාවනාව තව කළ යුතුයද? ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් ලැබෙත්වා ඔබ වහන්සේට උතුම් නිවනම පසක් වේවා. හොඳයි. ඒ කියන්නේ දෙක පටලව ගත්තොත් නම් ඉතින් ටිකක් අවුල් වෙනවා. ඒ කියන්නේ ධාතු මනසිකාරයේදී විශේෂයෙන්ම අපි කය අරමුණු කරගෙන නැත්නම් කායායතනය අරමුණු කරගෙන තමයි යන්නේ. ආයතන භාවනාවේදී අපි ඇහි හටගන්න ආකාරය, කනේ, දිවේ, නාසයේ, කයේ, හිතේ ඔක්කොම ටික බලන්න පුළුවන්. ඉතින් අනිත් එක ආයතන භාවනාවක් උනත් කරනකොට අපි මනසින් හිතනවා නෙමෙයි මේ ඇහැ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඒවයිත හිතින් හිතනවා කියන එක තරම්ම සුදුසු ක්‍රමයක් නෙමෙයි. ඒක එතන එතන හටගන්නා හැටි, එතන එතන නිරුද්ධලා යන හැටි බලනවා නම් ඒ හරහා තමයි අනාත්ම ස්වභාවයක් වැටහෙන්න අවශ්‍ය. ඒ මිසක් අපි නිකාං අර පොතේ තියෙන නිසා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෙමෙයි කියලා ඉතින් ඒක කියන්න පුළුවන් ඕන කෙනෙකුට කියන්න නම් පුළුවන්. නමුත් එහෙම කිව්වයි කියලා අපේ තුල ඒ තරම්ම අවබෝධයක් පහළ වෙන්නේ නැහැ. ඒක නිකන් අර ධර්ම මානසිකාරයක් වෙනවා. නමුත් හොඳට මේ දේවල් ඇති වෙලා නැති වෙලා යන හැටි නැවත නැවත එතන එතන දැක්කොත් තමයි එතන නිවැරදි ආයතන භාවනාවක් වෙන්නේ. ඉතින් ධාතු මානසිකාරය දිගට වඩනවා නම් ඒක අඩිට වඩා ටිකක් පහසු වෙන්න පුළුවන්. මොකද ධාතු මානසිකාරයේදී අපිට තනිකර කයත් කයට දැනෙන දේවල් එක්ක යන්නේ. අතෙන්දී ටිකක් අමාරුයි සමහරවිට ආයතන භාවනාවකදී කියන්නේ ඇහැ එතන හට අරගෙන නිරුද්ධලා යනවා කියන එක ඒ දැකීම එතන හටගන්න හැටි, නිරුද්ධලා යන හැටි ඉතින් බොහොම හොඳ අවධානයෙන් ඉඳගෙන වෙන දේවල් වලට හිත යොමන් නැතුව බොහොම ප්‍රායෝගිකව දැකීම් සිද්ධ වෙන මොහොතේදී මේ දේ කරන්න ඕනේ. ඒ නිසා හැබැයි ධාතු මනසිකාරයේදී අපේ හිතේ එකඟතාවයක් තියෙනවා නම් ඒ එකඟතාවය කයට යොදාගෙන ඉන්නකොට දැනීමයි තියෙන්නේ. එතකොට අපි S දෙකත් පියාගෙන ඉන්නේ. අපි තුමු අපි වාඩි වෙලා ඉන්නේ. වාඩිලා ඉන්නකොට ඔන්න කායික වශයෙන් විවිධාකාර දේවල් දැනෙනවා. අපි තුමු දැන් අත් දෙක අතර උණුසුමක් දැනෙනවා. නැත්නම් එක අතක්ක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් කොට්ටෙත් එක්ක මේ වදින තැන් ටික දැනෙනවා. පාද දෙක එකට ගැටෙනවා දැනෙනවා. ඒතර මේ ඔක්කොම දැනීම්. මේ දැනීම් නැවත නැවත මතු කරගන්න පුළුවන්. නැත්නම් මතු වෙනවා. ඒ දැනීම් අතරින් අපිට එකක් තේරුම් අරගෙන නැත්නම් එකක් ප්‍රකට ප්‍රකට ප්‍රධාන එකක් තෝරගෙන අන්න එතෙන්ට හිත යොදන්න පුළුවන්. අනිත් එක දැන් මේකේ කියලා තිනවා ධාතු මනසිකාරයේ යෙදෙනකොට බොහොම ප්‍රබල විදිහට දැනුණයි කියලාත් අර සත්තු කනවා වගේ දැනුණයි කියනවා. තා මොකද්ද එකක් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම අපි තේරුම් ගන්න තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දැනෙනකොට අපි මේකට බය වෙන්න ගියොත් මෙහෙම වෙන්නේ නැතුව මෙහෙම ඕනේ කියලා ඉල්ලන්න ගියොත් ඉතින් ඒක වැරදි. ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයයිලා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් මිසක් ඒක මේ අපේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. ඒක මට ඕමනා විදිහට හසුරවන්නත් බෑ. ඒක තමයි ධාතුන් පෙන්නලා තියෙන්නේ. දැන් අපි කරන්නේ ධාතුන් පෙන්වන විදිහ හරි නැහැ. මට ඕනේ මෙන්න මට ඕන විදිහට බලා ගන්නයි කියලා ඉතින් අපි අපිට ඕන දේවල් කරන්න යනවා. එහෙම ඉතින් හරියන්නේ නැහැ. ධාතු කියලා කියන්නේම ධාතු කියන වචනේ තියෙන්නේම මේ සත්පුද්දල ස්වභාවයක් නැති හුදු හේතුඵල නිසා හටගන්නා නැත හේතුන් නිසා හටගන්නා වූ ස්වභාවයක් කියන එකයි. ඉතින් ඒකම තමයි මේගොල්ලෝ පෙන්ලලා තියෙන්නේ. ඉතින් අපි ඉතින් ඒකට කැමති නැහැ. ඉතින් ඔක බාර ගන්නයි තියෙන්නේ මේ වෙලාවේදී. ධාතුන් Tamanට කැමති කැමති විදිහට හැසිරෙනවා. ඒගොල්ලන්ට කැමති කැමති විදිහට හැසිරෙනවා. ඉතින් අපිට තියෙන්නේ බොහොම මධ්‍යස්තව මේක නිකන් මේ අනුන්ගේ දෙයක් කියලා තේරුම් අරගෙන අපි ටිකක් පැත්තකට වෙලා මධ්‍යස්තව මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය බොහොම විවෘත මනසකින් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ අපි කැමති දේ පෙන්නුවත් අපි බලාගෙන ඉන්නවා. අපි අකමැති දේ පෙන්නුවත් බලාගෙන ඉන්නවා. අපිට කැමති දේ පෙන්නද්දී අපි සතුටු වෙන්න යන්නෙත් නැහැ. අකමැති දේ පෙන්වන්න යනකොට පෙන්වනකොට අපි නැගිටලා යන්නෙත් නැහැ. අපි ඒකත් බලාගෙන ඉන්නවා. ඉතින් හොඳ විවෘත මනසක් තියෙන්නත් ඕනේ. ඉතින් හොඳ විවෘත මනසකින් මේ ධාතුන්ට කැමති විදිහට හැසිරෙන්න ඉඩ දීලා අපි බොහොම මධ්‍යස්ත වේදිහා මේ ක්‍රියාකාරීත්වය විමසනවා. මේ ක්‍රියාකාරීත්වය හොඳට විමසලිමත්ව බලාගෙන ඉන්නවා. ඉතින් ඒ දේ ඇත්තටම ධාතුන්ගේ පැත්තේ ඇත්තටම වෙලා තියෙන දැන් අපේ ආකල්පය තමයි වෙනස් කරගන්න තියෙන්නේ. තේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. සක්මන පතුලේ දැනෙන විවිධ දැනීම් මත සතිමත් වෙමින් පැය භාගයක් පමණ සක්මන් කරන විට එය ආයාසයෙන් තොරව සිදුවන තත්වයට පත්විය. තබන තබන පියවර පිටිපසට ඇදී යන ආකාරයත් විශාල ක්‍රියාදාමයක් මොහොතක් මොහොතක් පාසා අතීතයට එකතු වන බවත් පසෙකින් බලා සිටින්නා වූ තියුණු සතියට හසු විය. කන කෙනෙක් නැත. කරන කෙනෙක් නැත. හුදු දැනීම් සමූහයක් සහ නිරීක්ෂකයෙකු පමණක් ලෙස දකිමින් පැයක කාලයක් ගත විය. ගත සිත සැහැල්ලු බවට පත් කළ අතර එම අත්දැකීම ඊටා ආකර්ශනීය විය. පරයන්කය දැනෙන 1000ක් 1000ත් වෙනස් වෙනත් නොයෙකුත් දේ නිසා සිත තරමක නොසන්සුන් ස්වභාවයක විය. 1000 අතරම සිසිලස වරින් වර මතුවිය. විවිධ සිතුවිලි සිතට ගලා ආවේය. පවතින తත්වය ගැන සතියෙන් බලා සිටිනු විනා කලයුතු දෙයක් නැති බව සිතට මතක් කර දුනිමි. පසුව සිත අරමුණු රහිත ইহත ශාන්ත ඊතා ශාන්ත පරිසර තත්වයකට පත්විය. වරින් වර සිතට ආ සිතුවිලි වලින්ද මනෝ රූප වලින්ද එම තත්වයට බාධා විය. වරක දුරක වෙසෙන මිතුරියකගේ රුව මතු වූ අතර සුහද සිනාවකින් මා මුහුණද විකසිත විය. පාලනයෙන් තොර වූ සිතක් ගැන කරදර වීම මෝඩකමක් බව දැන් දිනෙන් දින වැටහේ. ස්වාමින් වහන්සේට නිරෝගී සුවය පතමි. හොඳයි. මේ කළා තියෙනවා නම් හොඳයි. කාගෙද දන්නේ නැහැ. කැමති නැද්ද ඉදිරියපත් වෙන්න? හරි, කමන්නේ නැහැ. මේ මිත්‍රි අඳුරගත්තොත් කියලා වෙන්නේ නැති සමහර විට. <laughs> කවන්නේ දිගට කරගෙන යන්න මේ ඒ කියන්නේ හිතට විවිධාකාර අර වගේ අරමුණු වෙන්න පුළුවන් සංඥා එන්න පුළුවන් ඒවා මගහරවා ගැනීමෙන් දිගට කරගෙන යන්න. භාවනාව කරගෙන කරනව හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙක්මි. නමුත් ඊතා ධෛර්යයෙන් වීරයෙන් හා ඊතාම තෝනෑ කමින් භාවනා වැඩසටහනට සහභාගී වුනිමි. වැඩසටහනට පැමිණෙන විට සූදානම් වන විට ඊටමත් හොඳ වීරයක් මෙල්ලවීමක් සිතේ පැවතුනි. පළමු දින සිත හොඳින් පාලනය කරගනිමින් භාවනාවේ යෙදුණු නමුත් දිනෙන් දින එම වීරය හා අරමුණු කරා සිත ගමන් කිරීම දුර්වල වන බවක් දැනේ. නිතර පහතින් පහත මාලයේ ඇසෙන ශබ්ද හා සිත ගමන් කරන අතර ඉන් බිඳී යන සිත විවිධ සිතිවිලි පරම්පරා ඔස්සේ අකීකරු ලෙස බොහෝ වේලා ගමන් කරයි. එසේම සක්මන් භාවනාවේදීද අනිකුත් යෝගීන්ගේ ශබ්ද හා ක්‍රියාකාරකම් ඔස්සේ සහ විදුලි පංකාවල ශබ්දයන්ටත් සිත විසිරේ. මෙහි භාවනා කිරීම නිෂ්පල වෑයමක්දයි විටක සිතට එයි. අනුකම්පා කර භාවනාව පවත්වාගෙන යාමට අවශ්‍ය සරල කමඨහන් ලබා දෙන මෙන් අයදමි. තෙරුවන් සරණයි. <laughs> ඒ කියන්නේ දැන් හුඟක් කෙනෙකුට නම් වැඩෙනවා මේ <laughs> සමහර අයට ඉතින් ওই ප්‍රශ්නේ තියෙනවා. <laughs> මේ කියන්නේ අපි ඔක්කොම මේ කියන්නේ දේවල් ਸਰව සම්පූර්ණ වෙන්න ඕනේ කියලා හිතාගත්තොත් නම් කරන්න අමාරුයි. ඉතින් එහෙම තැන් හම්බ වෙන්නෙත් නැහැ. කොහේ ගියත් ඉතින් පොඩි පොඩි දේවල් අනිවාර්යෙන් තියෙනවා. එක්කෝ සත්තු කෑ ගහනවා, එක්කෝ ළඟ ගෙවල් වල ඉන්න බල්ලෝ කෑ ගහනවා, නැත්නම් සත් මේ කුරුල්ලෝ කෑ ගහනවා. නැත්තම් කොහේ හරි උයන තැනක ඉන්න මිනිස්සු කෑ ගහනවා. ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් නැත්තම් ඔන්න පිරිත් දානවා. ඉතින් ඒවත් තියෙනවා. ලවුඩ් ස්පීකර් දානවා. ඉතින් විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි හිතන්න පටන් ගත්තොත් මට භවනා කරන්න අනිවාර්යෙන්ම මොකක්වත්ම සද්දයක් නැති තැනකට යන් යන්න ඕනේ කියලා හිතාගත්තොත් ඉතින් එහෙම තැනක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ කොහොමද මේ දැනනට තියෙන தত্ত্বය යටතේ කොහොමද මගේ හිත පවත්වන්නේ? ඒ කියන්නේ දැන් සක්මන් භාවනාව කියන්නේ මේ වගේ ටිකක් අභියෝගශීලී වැඩක්. මොකද අනිත් අයත් මේ සක්මනේ යෙදෙනවා. ඉතින් ඒවවත් පේනවා. ඉතින් ඒයත් පොඩ්ඩක් ඉතින් අතපත හොල්ල මේ ඇඟ ඇඟ හොල සොලවමින් නැත්නම් අතපය සොලවමින් තමයි ඉතින් සක්මනේ යෙදෙන්නේ. ඉතින් අපිට ඒවත් තේරෙනවා. දැනෙනවා. හරි අපිත් බොහොම චේතනාපූර්වකව අපිත් පාද ඔසවමින්, තබමින්, අත මේ සමහරලාට පද්දමින් නැත්නම් ඉස්සරහා තියාගෙන ඉතින් අපිත් ඒ කටයුත්තේ යෙදෙනවා. ඇස් දෙකට මේ හැමදේමත් පේනවා. ඉතින් ඒත් අපි උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මේ ඔක්කොම සිද්ධ වෙන අතරේ මේ පාදයක් පොළේ වදිනවා අන්න ඒකත් අපිට දැනෙනවා අන්න එතෙන්ට පමණක් මම කොහොමද මේ নানা ප්‍රකාර අරමුණු ඔක්කොම තියදී එතෙන්ට කොහොමද හිත තියන්නේ ඉතින් මේක ටිකක් අමාරු තමයි හැබැයි මේක නැවත නැවත කරන්න කරන්නම තමයි හිත ටිකක් මෙල්ල වෙන්න ගන්නෙ ඉතින් අපි සියලු සියල්ල සම්පූර්ණ වෙච්ච කිසිම බාධාවක් නැති තැනක කරන භාවනාවට වඩා ටිකක් මේ යම් පමණක බාධාවක් තියෙන සුළු වශයෙන් බාධාවක් තියෙන තැනක පුහුණු වෙන භාවනාව ඒකාතකින් සෑහෙන කල් අල්ලා හිටිනවා. මොකද ඒ කියන්නේ අපේ හිතේ සමාධියක් හදාගන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් මුලදී. හැබැයි ඔය හදාගන්න සමාධිය හොඳට අල්ලා හිටින ගතියක් තියෙනවා. දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාව ගැන කියනවා අද්ධානක් කමෝ හෝති කියන නානිසංශයක් කියනවා. ඒ කියන්නේ එයාට සක්මන් භාවනාවේ යෙදෙනවා නම් එයාට ඕනම දිග ගමනක්, දීර්ඝ ගමනක් කිසි අපහසුකකින් තොරව යන්න පුළුවන් කියනවා. මේ සක්මනින්ම යන්න පුළුවන්. ඇවිදිමින් යන්න පුළුවන්, පයින් යන්න පුළුවන්. ඊළඟට කියනවා ප්‍රධානක් කමෝ හෝති. යාට හොඳ ප්‍රධාන වීරයක් කරන්න පුළුවන්. මොකද මේ බාධාවන් අස්සෙමයි මේ කටයුත්ත කරන්නේ. බාධාවන් ජයගනිමින් ගිහිල්ලා තමයි දැන් සක්මන වැඩිලා තියෙන්නේ. අන්න යාට ප්‍රධාන වීරයක් කරන්න හැකියාව තියෙනවා කියනවා. ඊළඟට කියනවා අප්පා බාධෝ හෝති කියලා. මේ හොඳ මේ කායික නිරෝගී කෙනෙක් බවට පත් වෙනවායි කියනවා. ඊළඟට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති කියලා කියනවා. ඒ කියන්නේ මේ කාපු බීපු දේවල් හොඳට ජීර්ණ වෙනවායි කියලා තියෙනවා. අන්තිමට කියන මේ ආනිසංසය තමයි ඊටාම වැදගත්. බුදුරයන් වහන්සේ කියනවා චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා. ඒ කියන්නේ දැන් මේ සක්මනේ හැදෙන සමාධිය හැදෙන්න යම්කිසි වෙලාවක් ගත වේවි, ටිකක් අමාරු වේවි හදාගන්න. හැබැයි හදුවට පස්සේ ආයි වෙනස් වෙන්නේ නැති තරම්. ආයෙත් ඒ කියන්නේ මේ දුර්වල වෙන්නේ නැති තරම් හොඳට අල්ල හිටින ගතියක් තියෙනවා. ඒ නිසා මේ භාවනා ක්‍රමය සරලයි. හැබැයි අතින් අපේ හිත අර වෙන වෙන අරමුණු වලට යන ගතිය ඉතින් අපේ තියෙන සාමාන්‍ය ස්වභාවය. ඉතින් අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට ඉතින් භාවනා කර කර ඉඳලා නැත්තම් අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම ඉතින් වෙන ලෝකවල. එක්ක රූපවාහිනිය යන දෙයක් දිහා බලාගෙන ඉන්නවා නැත්තම් පත්‍රයක් බලනවා නැත්තම් යාළුවෙකුට දුරකථන ඇමතුමක් දෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අපි බාහිරේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ඉඳලා ඇවිල්ලා අපි මෙතෙන්ට ආවහම මෙතෙන්ට ඇවිල්ලා අපි මේ සක්මනේ නැත්තම් පාදයක ස්පර්ශයක හිත තියන්න කිව්වට නැත්තම් ආස්වාසයක හිත තියන්න කිව්වට ඉතින් හිත මේවා කැමති නැහැ. හිත කැමති අර පරණ දේවල් වලට. ඉතින් පරණ දේවල්ම මතක් වෙවි එනවා. ඒ නිසා උත්සාහයෙන් කරගෙන යන්න මෙතන තියෙන තනිකර හිත দমনය කරගෙන ටික ටික ලැබෙන ලැබෙන වෙලාවේදී ඒ හිත කියන දේ අහන වෙලාවට පුළුවන් තරම් අරමුණේ වැඩි විස්තරයක් බලන්න ගන්න. ඒ කියන්නේ අපිටම දැන් මේ මොහොතේදී ඔන්න හිත වම් පාදේ ඉන්නවා නම් අන්න ඒක 100% කරන්න උත්සාහත් වෙන්න. ඕනම් මෙනෙහි කරන්න මා මේ වමයි කියලා මෙනෙහි කරන්න. ඊට ඔන්න අපි හිතමු ආයෙ පිට පිට ගියා. පිට ගිහිල්ලා ඔන්න විනාඩි දෙකක් අතරමං වෙලා හිටියා. ඊට පස්සේ ඔන්න ආයෙත් ආවා. අන්නේ ආපු වෙලාවේ නැවතත් අපිට ඔන්න දකුණු පාදයයි දැන් පොළවේ වැදිලා තියෙන. අන්න හොඳට දකුණු පාදයත් එක්ක ඉන්නවා. අන්නේ වගේ ටිකක් මේ ලද ලද අවස්ථාවේදී ලැබුණ ලැබුණ අවස්ථාවේදී අරමුණේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. මේක ඉතින් අත නොහැර කරන්න ඕනේ. මේක ටිකක් වීරයෙන් තමයි මුලදී යන්න වෙන්නේ. මුලදී ඇත්තටම සෑහෙන වීරයකින් තමයි කටයුතු කරන්න වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර දෙකක පමණ සිට මෙම වැඩමළු තුනකට පමණ සහභාගී වී අභ්‍යාස කිරීම නිවසේදීද මිනිත්තු 45ක් පමණ සිදු කර ගත්ෙමි. ඔබ වහන්සේගෙන් මීට පෙරද කමඨහන් උපදෙස් ලබා ගත්ෙමි. පර්යංක භාවනාව. මූලික කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම යොදා ගැනීමෙන් පර්යංක භාවනාව ආරම්භ කරමි. මිනිත්තු කිහිපයක් පිම්බීම හැකිලිම නොදැනී ගොස් උදරයේ සියුම් චලන පමණක් දැනේ. බාහිර ශබ්ද තුරන් වී යයි. මුල් විනාඩි කිහිපය තුල බාහිර සිතුවිලි පැමිණියද පසුව කයටම සිතු සිත යෙදවිය හැක. ටික වේලාවක් උදරයේ සියුම් චලන නිරීක්ෂණය කරමින් සිටින විට කයෙහි අනික් කොටස්වල දැඩි බවක් දැනීමට පටන් ගනී. ආලෝක සහිත වර්ණාවලි කෙලවරක් නැතිව ඇස් ඉදිරියේ දිස්වේයි. ඒවා ගණන් නොගෙන සිටිමි. ඇඟිලි අත් පහ සහ ඉන කොටස් තද බව වඩා දැනේ. ඒවායේ තද ගතිය දෙස බලන විට සියුම් කම්පන තරංග චලනය වෙනවාක් මෙන් දැනි ටික වේලාවකින් තද ගති නැති වී යයි. ඊළඟට පිටකොන්ද සහ ඉන පෙදෙස්වල වේදනාවක් හටගනී. එම වේදනා දෙසද බලා සිටිමි. වේදනා වරින් වර ඇවිත් නැතිව යයි. වේදනා තද බල ලෙස පටන්ගත් නමුත් ටිකෙන් ටික තුනී වේ. එම වේදනා තුනී වූ පසු නැවතත් සුවදායක තත්වයක් අත් විඳිය හැක. මේ අවස්ථාවේ සිතුවිලි කිසිත් හට නොගනී. සිතහි සවකාශයකට යයි. ඔබ වහන්සේගෙන් ලැබුණ උපදෙස් අනුව මේ අවස්ථාවේ සෑහෙන වේලාවක් ගත කළ හැක. ඊට පසුව කය පමණට වඩා ඉහිල් වීමක් පෙන්눔 කරයි. මෙට්ටෙන්ද ලිස්සා යාමට පටන් ගනි. ඊතා සෙමින් ඉරියව් නැවත සකස් කර ගතිමි. එවිටද සිත පෙර තත්වයෙන්ම පවතී. ඉදිරියට කරගෙන යන ආකාරය සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවිතයක් වේවා. සක්මන් භාවනාව. සක්මන් මළුවේහි දෙතුන් වතාවක් වම දකුණ ලෙස සිතමින් සක්මන් කරමි. එහෙත් ටික වේලාවකින් වම දකුණ ලෙස නොසිතා දෙපා දෙසට සිත් යොමු කරමින් සක්මන් කරමි. වල්ලු කර සහිත යටිපතුල් ප්‍රදේශය මාරුවෙන් මාරුවට සිතෙහි චිත්‍රයක් මෙන් ඇඳේ. එම පෙදෙස් පොළව ස්පර්ශ වන ආකාරය සිතෙන් නිරීක්ෂණය කරමින් ගමන් කරමි. ලනු පැදුරේ හරස් ධාරවල ගොරෝසු බව පතුලට දැනේ. මුලින් විලඹු පෙදෙස ස්පර්ශ වී ක්‍රමෙන් ඇඟිලි දෙසට බිම පතිත වී අවසානයේ ඇඟිලි තුඩු වලින් එසවේ. මාරුවෙන් මාරුවට මෙය සිදුවේ. සිතෙහි අභ්‍යන්තර කතාබහ නැති වී මෙම චලනයන් දෙසටම සිත ඉලක්ක කරගත හැකිය. බාහිර ශබ්දවලට සිත ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කරයි. පැයක් පමණ සක්මන් කරන විට දෙනෙත් බාගෙට පිය වී යනු දැනේ. දෙපා වලට කෙලින් ගමන් කිරීමට අපහසු වී පැටලෙන අයුරු නිරීක්ෂණය කළ හැක. මාගේ සතිමත් භාවනා සක්මන් භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනමෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. හොඳයි කාගෙද කියන්න පුළුවන්ද? හුඟක් කල් භාවනා කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ අවුරුදු දෙකක් විතර කෙනම කරන්න පුළුවන්. අවුරුදු දෙකක්. එතකොට දිගටම ගෙදෙදිත් භාවනා කරනවද? ගෙදරදී විනාඩි 45ක් විතර වගේ කරගෙන. සක්මනක් සක්මනක් කරනවා. සක්මනන් ටිකයි කරන්නේ මේ පරයන්කේ කරනවා. පරයන්කේදී මොනවද කරන්නේ? පරයන්කේදී මේ පිම්බීම හැකිලිම තමයි බලන්නේ. එතකොට පිම්බීම හැකිලිම ටිකක් වෙලාවකින් වගේ නොදැනී ගිහිල්ලා නිකන් යන්තම් ගැහෙනවා ගැහෙනවා වගේ තියෙනවා උදරේ. හරි. ඊට පස්සේ ඒකත් එහෙමම වගේ පොඩක් නැතුවම වගේ යනවා. හරි. ඊට පස්සේ නිකන් අර බ්ලැන්ක් වෙනවා වගේ නිකන් හිස්සට. එතකොට ඒ කියන්නේ ඒක නැති වෙනවත් එක්ක පොඩ්ඩක් ඒ කියන්නේ කයේ වෙන කොහෙවත් දැනෙන්නේ නැද්ද? ඊට පස්සේ අර දැනෙන්න ගන්නවනේ ස්වාමීන් වහන්සේ මේ තද තද වෙනවා වගේ. ගොඩක් ගොඩක් හිර කරනවා වගේ තද කරනවා වගේ තියෙනවා. මුළු කයේම ද නැත්තම් අත්වල අර ඉඳගෙන ඉන්න ප්‍රදේශ ඒ වගේ තමයි වැඩියෙන් තියෙන්නේ. හොඳයි. ඒ ඒව පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැන් හිතට යන්න පුළුවන් බව තේරෙනවා. තව දැන් අරමුණ අතරින් ස්වභාවය තේරෙනවා. තවත් ටිකක් අරක බලලම මේ යන්න දෙන්න. ඒ කියන්නේ දැන් අපි තන්න පිම්බිම හැකිලිම සමනය වුණා කියලා, නොදැනී ගියා කියලා. ඒ වෙලාවට ඊටාම සියුම්ම යම් යම් වෙන දැනීම් දැනෙනවා නම්, ඒ ඕනම තැනක වෙනත් දැනීම් දැනෙනවා නම් ඒ දැනකට යොමු කරන්න. එහෙම නැත්නම් වදින ස්ථාන අරමුණු කරන්නත් පුළුවන්. අත් දෙක අතර තියෙන උණුසුම, නැත්නම් බරගතිය, එහෙම නැත්නම් මේ කයේ දැනෙන මේ කොටෙත් එක්ක දැනෙන ස්පර්ශයන් ඒවටත් හිත යොමු කරන්න. ඒවැය තියෙන ක්‍රියාකාරීත්වයත් බලන්න. ඒ කියන්නේ ඒවැය බලනකොටත් දැන් පිම්බීම හැකිලිම කියන එකත් පොඩ්ඩක් වෙන විදිහකට බලන්න පුළුවන්. දැන් තනි පිම්බීමක් වශයෙන් තනි හැකිලිමක් වශයෙන්ද පේන්නේ. මුලදීම එහෙම බලනවා දැන්. පිම්බීම ටිකක් දිගට බලලා ආයේ හැකිලනවා එහෙම ටිකක් කරලා ඒකට කෙටි වෙලා ඒ නැතු යන්නේ. ඒක කෙටි වෙලා නැතිලා යනවා. හොඳයි. තව ටිකක් හැබැයි ඕනනම් ආනාපානය එහෙම කරනවද නැහැ. කෙලින්ම පිම්බීම හැකිලිම විතරමයි කරන්නේ. ඉස්සෙල්ලාම කළේ ආනාපානය. ඊට පස්සේ පිම්බීම හැකිලිම. තව ටිකක් අරමුණු ටිකක් සියුම්ම බලන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. කියන්නේ අර අරමුණු වල ටිකක් සියුම්ම බලනකොට තමයි තේරෙන්නේ මේ ඊටාම කෙටි කාලයකින් මේක හට අරගෙන ඊළාට පොඩි වෙලාවෙයි ආයෙ නැතිලා යනවා. ඒ ඒ ලක්ෂණය පොඩ්ඩක් මතු කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. අර තද ගතියද ස්වාමීන් වහන්සේ? ඕනම එකක්. ඕනම එකක්. ඒ කියන්නේ ඒ ඒ ලක්ෂණය කොයි කාටත් පොදුයි. තද ගතිය, රළු ගතිය, උණුසුම් සිසිල් ඕනම දෙයක තියෙන බඳු ස්වභාවයක් තියෙන්නේ. වේදනාවලටත් එහෙමයි. ඈ? වේදනාවලටත් එහෙමයි. ඔක්කොටම එහෙමයි. ඔක්කොටම. ඒකයි දැන් අර කය දිහා දැන් බලන්න, කයේ මතුවෙන මතුවෙන ඕනම එකක ඒ ඕනම ලක්ෂණයක් හටගන්න හැටි බලනවා. ඒක පොඩ්ඩක් ඒක එකම තීව්‍රතාවයෙන් තියනවද නැත්නම් ඒ තීව්‍රතාවය අඩු වැඩි වෙනවද? ඒකත් බලනවා. ඊපස්සේ ආශය වෙලා නැත්නම් නැති වෙලා යනවනම් ඒකත් බලනවා. ඊළඟට ඔන්න වෙන තැනක මාක් හරි එකක් පටන් ගත්තොත් ඒකත් පටන් ගන්න හැටි බලනවා. වෙනස් වෙන හැටි බලනවා. ඒක නැති වෙලා යන හැටිත් බලනවා. අපිට මොන වේදනාවක් ආවා. ඒකත් පටන් ගන්න හැටිත් බලනවා, වෙනස් වෙන හැටිත් බලනවා, නැති වෙලා යන හැටිත් බලනවා. සමහරට මේ වේදනාවක් වගේ දෙයක් බලාගෙන ඉන්නකොට අපිට අර මුලින් දැනුණට මේක එක වේදනාවක් කියලා සමහරට වෙන වේදනා කීපයක් තියෙන්නත් පුළුවන්. අන්න ඒ ඒ දේවල් තේරෙන්න ගන්නේ නැවත නැවත මේක ටිකක් සියුම බලනකොට. දැන් අපිට එකපාරටම හිත අරමුණු කරපු පමණින් මේක මේ වේදනාවේ සියලු ස්වභාවයන් වැටහෙන්නේ නැහැ. එහෙමයි නමුත් හොඳට මේ වේදනාව නැවත නැවත නිරීක්ෂණය කරමින් ඉන්නකොට තමයි මේක මේ තනි වේදනාවක් නෙමෙයි. මෙතන වේදනාව එක්ක 3 4ක් තියෙනවා, නැත්නම් 5 10ක් තියෙනවා කියලා අර අවස්ථානුකූලව හිතේ තියෙන ඒ සියුම් භාවයට අනුකූලව මේක වේදනාවේ ස්වභාවය තේරෙන්න ගන්න. ඉතින් ඒ එහෙම තේරුනොත් ඒ එක එකක් ගානේ බලන්න. එක එකක් ගානේ කොහොමද මේක හටගන්නේ කොහොමද මේක නැති වෙලා යන්නේ කොහොමද මේ කියන්නේ සියුම් වේදනා ප්‍රධාන වේදනාවක් නෙමෙයි ප්‍රධාන වේදනාව දැන් කැඩලා ගිහිල්ලා සියුම් වේදනා 10ක් බවට කැඩලා ගියා කියලා දන්නකො. ඒකට එක එකක් ගානේ ඇති වෙන්නේ කොහොමද මේක වෙනස් වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද ඊළඟ එකත් කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද. ඒකේ හිත තව ටිකක් සියුම් කර කර මේ දේවල් බලන්න ගන්න. මෙහෙම බලමින් ඉන්න මේ ඒ අර හට ගන්නා ආකාරයටයි වෙනස් වෙන ආකාරයටයි නැති වෙන ආකාරයට දැන් ටිකක් මූලිකත්වයක් දීලා බලන්න පටන් ගන්න. සක්මනේදිත් ඒ විදිහටම බලන්න. සක්මනේදිත් අපි තුමු දැන් පොළේ පාදේ වදිනවා වදිනකොට දැනීමක් පටන් ගන්නවා. එතකොට ඒකේ පටන් ගැනීමයි වෙනස් වීම නැති වෙන ආකාරය. ඊළඟට ඔන්න තවත් ඊළඟ පාදේ. ඒකෙත් පටන් ගැනීමයි වෙනස් වීම නැති වෙන ආකාරය. දැන් අර ඒ ඒ පෞද්ගලිකව දැන් අපි හිතමු තද ගතියක් මොන වගේද, රළු ගතිය මොන වගේද කියලා මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස නෙමෙයි දැන් ඌමනාවෙන් බලන්න තියෙන්නේ. දැන් බලන්න තියෙන්නේ මේ තද ගතියත් පටන් ගන්නවා වෙනස් වෙනවා නැති වෙනවා. රළු ගතියත් පටන් ගන්නවා වෙනස් වෙනවා නැති වෙනවා. අන්න ඒ මේ විදිහට බලන්න ගන්න. ඔව්. ඕක දිගට කරන්න. හොඳයි සන්නස. හොඳයි. අසුරයි සයින්නවංශ මේ ඊයේ මට භාවනා කම්කමටහන් සුද්ධ කරනකොට මට කිව්වා දැන් චිත්තානුපස්සනාව මොකද බලන්නේ නැතුව බලන්න කියලා. මේ දැන් ඊයේ අර සයින්නවංශ කරුණටන් අතර පස්සේ හවස් වරුවේ මේ දිගටම දැන් සංඝාංශකින් කමටන් ගත්තේ මම කරපු භාවනා ඒ මේව දිගට වෙන්න පටන් ගත්තා ඒවා ටිකක් එනවා ආයෙ හිස්තනක් වගේ ඒ විදියට එහෙම දිගට වෙන්න ආවා දැන් දැන් හිත දිහා බලාගෙන නේද කරේ හිත දිහා බලන් කරා හිතේකොට හිතට එනවා දැන් කලින් මම භාවනා කරපුවා ඉතින් මට ආපු ප්‍රශ්න ඉතින් ඕවා දිගට එන වට්ටම් ගත්තා ඒවා මොකද කරන්න ගත්තේ ඒවට මොකද කරන්න ගත්තේ ඒවා එහෙම එහෙම බලාගෙන හිටියා හරි ඒ කියන්නේ දැන් දැන් ඔය එන අරමුණු වලට වටකමක් දෙන්න යන්න එපා. එහෙමයි. විවිධාකාර දේවල් මතක් වෙවි. මේවා හැබැයි සිතුවිලි පමණයි. චිත්තානුපස්සනාවේදී අපේ කුසල සිතුවිල්ලක් ආවත් ඒක සිතුවිල්ලක් පමණයි. අකුසල සිතුවිල්ලක් ආවත් ඒක සිතුවිල්ලක් පමණයි. දැන් කුසල සිතුවිල්ලක් ආවයි කියලා ඒක වර්ධනය කරන්න යන්නෙත් නැහැ. අකුසල සිතුවිල්ලක් ආවා කියලා ඒක එකපාරට පන්නන්න යන්නෙත් නැහැ. කොයි එකෙත් ඒ කොයිකත් සිතුවිල්ලක් පමණයි කියලා මධ්‍යස්තව බලන්න ඕනේ. එහෙමයි. දැන් ඉඳ අතීත දේවල් මතක් වුණත් අනාගත දේවල් මතක් වුණත් දැන් අපි මොහොම මධ්‍යස්තව ඉන්නවා. අපි ඒගොල්ලන්ට අහු වෙන්න යන්නෙත් නැහැ. උදව් කරන්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ එනවා, ඒගොල්ලොත් යනවා. ඒ විදිහට තමයි ඒක අතීත අපසිතුවිලි තමයි හුඟක් වෙලාවට මාවේ අර සයන්හන්සයක් අච්චා කරපුවා. හරි. ඒ භාවනාව ගැනත් අර සමහරක් වෙලාවට අර ඥාන වලට යන සම්මන්ස ඒ වගේ ඒවත් ඉතින් ඒවත් මතකට ආව එක එක තැන්වලදී ඉතින් ආපු ප්‍රශ්න. ඒ වෙහෙම ආවා. ඊට පස්සේදී මේ හුඟක් ඉතින් එනකොට දැන් අද එහෙම එහෙම සිතුවිලිත් එහෙම අඩුයි. අරවයිත් එනවා ටිකක් වෙලා නැතුව ඉන්නවා ආයෙ එකක් එනවා. ඒ විදිහට තමයි ඒ සිතුවිලි ආවේ. දැන් අද එහෙම සිතුවිලි අඩුයි හුඟක් වෙලාවට සිත අර මේ භාවනා කරනකොට එන තරම්වත් සිතුවිලි අඩුයි සිතුවිලිම බලනකොට. හොඳයි. ඒක තමයි වෙනත් තියෙන්නේ. දැන් බුදුහාඳුරු පෙන්වන පාර ඒක තමයි. ඔන්න උදාහරණයක් වශයෙන් කියනවා ආනාපාන සති සූත්‍රයේත් බුදුහාඳුරු විස්තර කරනවා. ඔන්න ඉස්සෙල්ලා බලන්න පටන් ගන්න හිත දිහා. චිත්තපටි සංවේදී අස්සසී සාමිදී සික්කති කියලා කියනවා. ඉතින් එහෙම බලනකොට ඔය දැන් කියපු විදිහට තමයි බලන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ සිතුවිලි මගේ කරගන්න යන්නේ නැහැ. කුසල් කියලා වර්ධනය කරන්න යන්නෙත් නැහැ. අකුසල් කියලා දුරු කරන්න යන්නෙත් නැහැ. හැබැයි අපි අපි තුල ඉන්නවා. Taman හදාගත්ත සතිමත් භාවය තුල ඉඳගෙන අනුන්ගේ සිතුවිලි දිහා බලනවා වගේ බලනවා. ඒගොල්ලෝ එනවා පොඩ්ඩක් ඉතින් රඟපානවා ඊට පස්සේ යනවා. ආයෙ තව එක්කෙනෙක් එනවා පොඩ්ඩක් ඉතින් රඟපානවා එයත් යනවා. අපි උදව් කරන්න යන්නේ නැහැ. කරන්න කරන්න අන්න හිත සංසිඳෙන්න ගන්නවා. අන්න සමාදාහං චිත්තං කියලා බුදුහදයන් වහන්සේ කියනවා. දැන් ඒක සමාදාහණය වෙනකොට ශ්‍රමානුකූලව සාමකාමී වෙවි තව තව හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න අපි ඒකට උදව් කරන්න ඕනේ. අපි දැන් ආයේ අතපය හොල්ලන්න දඟලන්න යන්න හොඳ නැහැ. දැන් මේ හොඳට හිතට තැම්පත් වෙන්න ඉඩ දෙනවා. එහෙමයි. ඊට පස්සේ ඇතැම් වෙලාවට දැන් මේ සිතුවිලි ටික තියන් බොඳ වෙලා වගේ යනවා ඈතට වගේ යනවා එන වේගෙ අඩු වෙනවා සිතුවිලි අතර පරතරයක් එන්න ඉඩ තියෙනවා. ඒතකොට මේ පරතරයත් තේරුම් ගන්න. සිතුවිල්ලක් ආවා ඊට පස්සේ ඒක ගියා තව එකක් තාම ආවේ නැහැ. ඔන්න පොඩි ગેප් එකක් තියෙන්න පුළුවන්. අන්න ඒ හිස්තැනෙත් පොඩ්ඩක් හිත තියන්න. ඒකත් හඳුනා ගන්න. ඒ හිස්තැනෙත් හිත තියෙනවා. ආයතන තව එකක් එනවා. එනකොටත් ඒක ඒ එන හැටිත් බලනවා යන හැටිත් බලනවා. ආයතන එකක්වත් නැහැ. ඒ හිස්ත ස්වභාවයෙත් ඉන්නවා. ආයතන තව එකක් එනවා යනවා. ඒ එන යන හැටි බලනවා. ඔයක දිගට කරගෙන යන්න. යන විදිය හොඳයි. ඔව්. කොහොමද දැන් භාවනා කරන්න ඉදිරියට ඔව් ඒක තමයි කිව්වේ. ඒ විදියටම කරගෙන. <laughs> ඒ කියන්නේ සිතුවිලි දිහාම බලන්න, ඒ කියන්නේ හිත දිහා බලන්න, හිත දිහා බලනකොට සිතුවිල්ලක් එනවා. එන යන එන එන සිතුවිල්ල දිහාත් බලනවා. සිතුවිල්ල හට ගන්න හැටිත් බලනවා. ඒක පොඩි වෙලාවක් තියලා නැති වෙලා යන හැටිත් බලනවා. ආයෙත් ඔන්න තව එකක් ආවොත් ඒකත් එනේ දිහාත් බලනවා, නැති වෙලා යන විදිහත් බලනවා. සිතුවිල්ලක් ආවේ නැත්තම් ඒ සිතුවිලි වලින් තොර ස්වභාවයේ අවදියෙන් ඉන්නවා. එහෙමයි සර්. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වහන්සේ ඊයේ කීපරිදි සක්මන් භාවනාවේ තමයි වැඩිපුරම කාලය ගත කරේ. ඒ සක්මනේදී මම පළමුවෙන් ඉතින් මේ එකතන නැගිටලා හිටියා. ඒ අවස්ථාවේදී මට පාද දෙකට මගේ මුළු කයේ බර දැනුණා. ඊට පස්සේ එහෙම ටිකක් වෙලා ඉඳලා කය දිහා බලාගෙන ඉඳලා ස්වාමීන් වහන්සේ මේ ඊළඟට දකුණු පාය ඔසවන්න ගන්නකොට මුලදිම මේ විලුඹේ ඉඳලා සැහැල්ලු වෙලා මේ ඉදිරි ඇඟිලි වලට ක්‍රමයෙන් තද වෙවි ගිහිල්ලා ධන හිසත් නැමිලා ඊළඟට ඒ කකුල ඉස්සරහට තියන්න යනවා අනිත් කකුලට මුළු ශරීරෙම බර ගියේ එතකොට සාමනාච ඊළඟට ඉදිරියට එන්න යනකොට ඒක නිකන් බොහොම සැහැල්ලුවෙන් නිකන් හුළඟ යනවා වගේ තමයි ඒ කකුල ගියේ එතකොට මේ අනිත් කකුලට තමයි ඒකේ බර ආවේ සාමනාංශ මුළු කයෙම බර හරි. ඒ විදියෙන් ටිකක් දුර ටිකක් වෙලා ගමන් කරාම ස්වාමීන් වහන්සේ කිසිම කරදරයක් නැතුව නිකාම්ම යන වගේ තමයි මේ දැනුනේ. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ ඉතින් අර මේ සිතවිලි හදිසියෙන් එනවා අර පර්යංගකට ගියේ නැහැ. පර්යංගෙත් කීපවරක් කරා ස්වාමීන් වහන්සේ අර මේක ප්‍රතිඵලයක් හැටියට මම බැලුවා කොහොමද සමාධියට මොකද වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඉතින් අර ඉස්සෙල්ලට වඩා සමාධියේ අර එක තැනම ඉඳීමේ தත්ත්වෙ නිගිත කල්වෙච්ච තමයි මට පෙනුනේ. හරි. ඉතින් ඒ වෙලාවේ ආවහම අරමුණක් ආවහම ස්වාමීන් වහන්සේ ඒ අරමුණත් ඇති වෙලා නැති වෙලා යන හැටි දැක්කා. එතකොට පාදවලත් ඒ තියෙනකොට සක්මනේදීත් ඒ හැම ඉරියව්වක්ම හැම දෙයක්ම ඒ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ බොහොමින් දැක්ක ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් මම අහන්න මට මේ දැන් ඊළඟට මම මේ දැන් පරියංකේ ඉන්නකොට පරියංක භාවනාවේදී මොකද කරන්න ඕන කියන එක අර හිත හිතේ සමාධිය තියෙනවා ඒක ඉතින් සක්මන් කරනකොට අර ඒක අර කිටි කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා මේ අර මේ තද්ද සමාධිය ඉතින් ඒක අලු කරගෙන මට මේ ඊට පස්සේ මේ මේ පරියංකේදී ගන්න ඕන භාවනාව මොකක්ද කියලා නෑ ඇත්තටම මම හිතුවේ يعني දැන් ඊයේ මම හිතන්නේ කතා කරපු විදිහට මේ මොකක් අර සතිය ඉස්සරහට ගැනීම සම්බන්ධයෙන් අපි කතා වුණේ නේද? ඊළඟට අර මෑනියෝ කියවන්නේ දැන් රූප දැක්කට ඒ ඔස්සේ හිත යන්නේ නෑ. සද්ද ඇහුණට ඒ ඔස්සේ හිත යන්නේ නෑ. හිත දැන් Taman එක්කම ඉන්න ස්වභාවයක් දැනෙනවා කියලා. ඒ නිසා දැන් සක්මනේදිත් දැන් බලන්න ඔය අරමුණේ ඕන්නම් විනාඩි කීපයක් ওই විදිහට අරමුණේ නැවතත් යෙදෙව්වට කමක් නැහැ. පුළුවන් ද කියලා බලන්න අරමුණේ හිත යොදවන්නෙත් නැතුව ඉන්න. ඒ කියන්නේ පරියන්ක අරමුණේද? නෑ නෑ නෑ සක්මනේදිත්. සක්මනේදිත් දැන් පාදේ වදිනවා වදිනකොට තේරෙනවා. හැබැයි එතනට හිත යොදන්නේ නැතුව හිත නිකන් නිදහසේ තියන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. කියන්නේ දැන් ඇත්තටම හිත ටික ටික අර මෑනියෝ කිව්ව විදිහට වැඩෙනකොට කියන්නේ දැන් අපි කායानुපස්සනාවෙන් ආවහමත් බුදුරජාණන් වහන්සේ කියනවානේ ඔන්න කයේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න හිත අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරජාන් වහන්සේ කියලා තියෙනවානේ. අන්නේ පැත්තට තමයි හිත එන්නේ දැන්. එතකොට අපි නැවතත් ඒ කියන්නේ ඕනේ නම් දැන් සක්මන් භාවනාවේදී ඔය අරමුණත් එක්ක ඉන්නකොට අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඉන්නකොට අරමුණ නිකන් ඈත් වෙලා යන වගේ දකින්නවද නැත්නම් අරමුණ තුල තාමත් හිත බොහොම සතුටින් ඒක ඇතිවීම නැතිවීම බලමින් ඉන්නවද? ඇතිවීම නැතිවීම බලමින් ඉන්නකොට එකක් එක ටිකක් ඈත් වෙලා යන ගතිය තමයි පේන්නේ. ඔව්. එහෙම ඒ කියන්නේ ඈත් වෙලා යන ගතියක් දැනෙනවා නම් හිත දැන් මේ අරමුණ ප්‍රිය කරන්නේ නැතුව එයා ස්වාධීනව ඉන්න පටන් ගන්නවා නම් එයාට නිකන් ඉන්න දෙන්න. ඒ කියන්නේ දැන් මෑනියෝ බල කළා දැන් හිත මේ අරමුණට දාන්න යන්න එපා. එහෙමයි. දැන් කියන්නේ හිත ටික ටික වැඩෙනකොට හිත කැමති වෙනවා සමහරලාට මේ අරමුණ දිහා බලන්නේ නැතුව ඇතිවීම නැතිවීම බලන්නේ නැතුව එයා ස්වාධීනව ඉන්න කැමති වෙයි. කැමති නම් එයාට නිදහසේ ඉන්න දෙන්න දැන්. කියන්නේ සක්මනේදිත් සක්මනේ දැන් දේවල් දැනෙනවා යටිපතුලේ තියෙන දේවල් දැනෙනවා හැබැයි ඒකට අපි හිත දාන්නේ නැහැ ඇහැට රූප පෙනෙනවා ඒ උනාට හිත ඒකට යන්නෙත් නැහැ සද්දත් ඇහෙනවා ඒත් හිත ඒකට යන්නෙත් නැහැ හිත තියෙනවා මේ තමන් එක්කම වගේ තියෙනවා හිත හැබැයි තමන් එක්ක තිබුණයි කියලා කයේ එක තැනකට කියලා බැහැගෙනත් නැහැ ඉතින් ඒ தත්ත්වය ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒ හින්දා ඊළඟට පරයන්ක භාවනාවටත් ගිහිල්ලා එතනත් බොහොම සංසුන්ව වාඩි වෙනවා, බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙනවා. ඉරියව්ව ඉරියව්ව පවත්වන්න බොහොම ඒ කියන්නේ වාඩි වෙන ඉරියව්ව ටිකක් කායික සුවදායි ඉරියව්වක් ගන්න. ටිකක් බරපතල කොහේ හරි නිකන් වේදනා දැනෙන එහෙම ඉරියව්වකට යන්න එපා. එහෙනම් බොහොම නිකන් ටිකක් සැහැල්ලු ඉරියව්වකට ගියා. සැහැල්ලු ඉරියව්වට ගිහිල්ලා කෙලින්ම හිත දිහා පොඩ්ඩක් බලනවා. හිතේ දැන් හිතන්න <clears throat> මොන හරි සිතුවිලි එනවා කියලා. ඒ එන සිතුවිලි එන යන ආකාරය බලමින් ඉන්නවා. ඔන්න සිතුවිල්ලක් එනවා. අපි ඒකට උදව් කරන්නේ නැහැ. ඉතින් එයා දුර්වල වෙනවා. ඔන්න එයා යනවා. ඔන්න ආයෙත් අවසිතුවිල්ලක් එනවා. අපි ඒකට උදව් කරන්නේ නැහැ. ඔන්න එයාත් යනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ එමින් යමින් තියෙන ස්වභාවය දිහා දකිමින් ඉන්නකොට හිතන්න ඒ වෙලාවේදීත් අර කලින් කෙනෙක් කිව්වා වගේ එයාගෙත් දැන් හිතේ අර සිතුවිලි අතර පරතරයක් ඇති වෙලා හිස් ස්වභාවයක් එනවනම් අන්නේ ස්වභාවය තුළ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට කියන්නේ භවනාව සරල වීමක් තමයි දැන් වෙන්නේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නම් අපි ඔන්න ඇතු වෙන හැටි බලනවා නැති වෙන හැටි බලනවා. ඒක සමහරවිට සීග්‍රයෙන් වෙනවා. ඉතින් අපිත් බොහොම සූක්ෂම වේ සීග්‍රතාවය තුළම අපිත් ඉන්න උත්සාහත් වෙනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවානේ. දැන් එහෙම නැහැ. දැන් ටිකක් ඊට වඩා බොහොම සංසිඳිච්ච ස්වභාවයකට විවේක ස්වභාවයකට තමයි යන්න තියෙන්නේ. විවේකයෙන් හිත තියන්න උත්සාහත් වෙන්න. අරමුණු ග්‍රහණය කිරීමකින් තොරව අරමුණු ඇසුරු කිරීමකින් තොරව අරමුණු එකක්වත් ඇසුරු නොකොට හිත ඉන්නව සාධීනව. නිදහසේ ඉන්නව. ඒ ඒ தත්තර ගන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි පින්වත් එහෙනම් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් ධර්ම සාකච්ඡාය නිරතලා දිනවා. නැවතත් සවස් 5ට අපි ධර්ම දේශනා වාරයක් සමග මුණ ගැහිසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.